අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න උපාසක මහතුරුන්ට එකතු අපි මේ කරන ධර්ම සාකච්ඡාවේ කාලයයි දැන් පැමිණලා තියෙන්නේ පොදු කමඨාන් සුද්ධ කිරීම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල. ඉතින් අපි පුරුදු පරිදි වැඩසටහන ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරමු. අපේ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට කරුණාවෙන් අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී පියවරක් කොටස් තුනකට අරමුණු කරමින් පරහන් ඇතුලේ ඔසවනවා ගෙන යනවා තබනවා බොහෝ වේලාවක් සක්මන් කළ හැකි බව දැනේ සක්මන් නොකරන වේලාවල් වලදීද ගමන් කරන විට පියවර සංඥාව ඉබේම වගේ සිතට අරමුණු වේ. ඉදිරියට අවශ්‍ය උපදෙස් පතමි. පරයන්ක භාවනාවේදී වාඩි වී සිටින ඉරියව්වට සිත යොමු කර තබා ගැනීම අපහසු නැති බව දැනේ. ඇතැම් විට තීන මිද්දයට යට වූද ආශ්වාස ප්‍රශ්වාසයේහිද සිත පිහිටන බව පැහැදිලි වේ. ඉදිරියට යා යුත්තේ කෙසේද? තෙරුවන් සරණයි. ඉතින් අර සක්මන පිළිබඳ පටන් ගත්ත රචනය මුල් කරගෙන කතා කළොත් ඒකට කියන්නේ මේ කුඹුරු ගොවිතැන් කරනකොට උඩ කුඹුරේ වතුර පිරුණාට පස්සේ ඒක පල්ලෙහා කුඹුරට දානවා. පල්ලෙහා කුඹුරට පස්සේ පල්ලෙහාකට යනවා. ඒ වගේ එක අරමුණක් සක්මන වෙන්න පුළුවන් පරියන්ක වෙන්න පුළුවන්. ඒක හොඳට මුලැමැදාග දැක්කට පස්සේ ඒක කුඹුරක වතුර පිරනවා වගේ ඒක විසින්ම ඊගා කුඹුරට වැටෙනවා. ඒ නිසා කොයි වෙලාවක හෝ මේ ඔසෝනවා මේ යවනවා මේ තබනවා කියන එක හිතට පිරිච්චක් පිරිච්ච ගතියක් ආපු ගමන් දැන් ඒක පිළිවන් දන්නවා කියපු ගමන් එයා උත්සාහ කරනවා එහෙම මෙනේ නොකර බලන්න. නොකර හිටියත් අර වගේම තමයි දැනෙනවා ඔසෝනකොට තියෙන සැහැල්ලු ගතිය, යවනකොට තියෙන සරල ගතිය, තබනකොට බර ගන්න ගතිය, පාත් වෙන ගතිය වගේ මෙනෙහි කිරීමකින් තොරව අවබෝධය ලැබෙන්න පටන් ගන්නවා. ඒතකොට යෝගාචර දන්නවා දැන් හිත කී වාහන ගතියක් තියෙනවා. කී කරු ගතියක් තියෙනවා. ඒකට අපි කියනවා ඊට පස්සේ එනවා ගතියක් අනායාසෙම හක්මනක් වෙනවා. මෙනෙහි කිරීම වෙන්නේත් නැහැ. හැබැයි දැනුම තියෙනවා. ඒ විදිහට අර පළවෙනිවෙන්ම පළවෙනියෙම මෙහෙवला මෙහෙवला මෙහෙवला විස්තර දැනගත්තට පස්සේ තමයි හිත විශ්වාසයක් ඇති කරගන්නේ. මෙනෙහි නොකරත් නංගඩ ගැහුවේ නැතත් ටීචර් පන්තිය දකින්නකොට දන්නවා අද අසවල ඇවිල්ලා නැහැ කියලා. ඉස්සල නම් අඬ ගහලා තමයි පන්ති කාමරේ ටීචර් අපිව පළවෙනි පන්ති පීරියඩ් එක ඉවරචි ගමන් නම් අඬ ගහනවා. පස්සේ පහු වෙනකොට එහෙම කරන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ මේකේ තියෙනවා මේකේ තියෙනවා ප්‍රතිපදාවක් එහෙම නැත්නම් අනුපූර්ව ප්‍රතිපදාවක්. ඊයේක ලියුමකේක උත්සාහ කළ තිබුණා කියන්නේ ඒකේ මේ මම මේ කියන්න හදන එකම ඇතුළාන්තයක්. මේ ඔසවන වෙලාවේදී යවන එක තේරෙන්නේ නැහැ. යවන වෙලාවේදී තබන එක තේරෙන්නේ. හැබැයි ඔසවන එක හොඳට තේරෙනවා. ඊගාසරේ ඔසවන එක තේරෙන්නේ යවන එක තේරෙනවා. තබන එක තේරෙන්නේ නැහැ. ඊගාසරේ ඔසවන යවන තේරෙන්නේ තබන එක තේරෙන. මේ විදිහට මේ මුළු වැඩපිළිවෙලම එක පැත්තක් උද්දීපන වෙනවා. ඒ එහෙම එහෙම වෙලා වෙලා තමයි මුළු හිතට විශ්වාසයක් එන්නේ. ඒ දැකපු දෙයට සාපේක්ෂව අනිත් දේ අනුමාන කරලා මම ඔසවීම යැවීම තැබ්බේ දැක්කයි කියලා කියන්නේ අමු බොරුවක් කරන්න බෑ ඒක. ඒක වෙන්නේ අර කලින් දැකපුව ඔක්කොම ගොනු කරලා ඒ වෙලාවට ප්‍රකාශයක් කරන්න විතරයි පුළුවන්. මොකද ඔසවනවා දැක්කොත් යවනත් බලන්න අපේ හිතට පුළුවන්කම නැහැ. ඒ තරම්ම අතනින් මෙතනින් එකතු කරගත්ත ගෑලි පූට්ටු කළ තමයි වාක්‍යයක් හදාන්නේ. නමුත් ඒක විපස්සනාදී බාර අපි රූපයක් බලනකොට රූපේ දකින්න නම් කවදාකවත් විඥානය කොහොමද වැඩ කරන්නේ කියලා දැක්කන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ රූපේ නිසා ඇතිවෙච්ච මනාපමන අප දැනගන්න විදියක් නැහැ. එක වෙලාවට එකයි කරන්න පුළුවන්. චිත්තක්ෂණ තුනක ඇතිවෙච්ච එකතු කළ තමයි මේ රූපේ පිටුනේ ඇහෙන් මේ රූපෙට මට මනාපේ පහළුණා කියලා ප්‍රකාශයක් කරන්න. ඒ අවස්ථා කීයක ඇතිවෙච්ච ඒවා ගොනු කරලා ඒවට අනුමාන ඥාන කියනවා. ණය විපස්සනා කියන එක තමයි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා බුද්ධ පණ්ඩිතාංශ කියනවා කෙනෙක් කියන්න පුළුවන්. එක දිගට මට පිම්බීම හැකිලිම 10ක් වෙනවා කියලා වෙන්නේ කරන්න බෑ. ඒ අතරමැද ලක්ෂ වාරයක් හිත පිට යනවා. නමුත් මේ යෝගාවචර කරලා කරලා කරලා පුරුද්දට අර පිටි ගියාමෙන් බලපෑමක් නැහැ. ඒක දිගට තියෙනා වගේ පේනවා. මෙව බොරුවට වැටෙන්නේ නැහැ, සම්පප්පලාප වලට වැටෙන්නේ නැහැ. හැබැයි දන්න කෙනා දන්නවා අරමුණක් අරමුණු කරන තරම්වත් හිත ඒක අරමුණක් එක හිටින්නේ නැහැ. අරමුණු කරන්නත් තියෙන අරමුණු කරන්න හිත හිරිනවයි කියලා කියනවනම් ඒකත් නිත්‍ය සංඥාට වැටෙනවා. අරමුණක් ඇවිල්ලා මේ අරමුණ කියලා දැනගන්න තරම්වත් හිත අරමුණ හිටින්නේ නැහැ. ඒ තරම් ක්ෂණ භංගුරයි. නමුත් අපි අර හිමීට හිමීට මේ ක්‍රියාශක්තිය අල්ලගන්න හදනකොට ඔතියනවා. අරකට පස්සේ මේක වෙනවා කියන අර රේකී ක්‍රමයට තමයි අපි වාක්‍ය හදන්නේ. ව්‍යාකරණ ගොඩනගන්නේ. ඉතින් ඒක සම්මුතිය අපි බාර ගන්න. මම පරමාර්ථ වශයෙන් බැලුවොත් අරමුණු කරන තරම්වත් අරමුණක් ලෝකේ නැහැ. තියෙන්නේ හිත වැටුනොත් විතරයි. එහෙම නැත්නම් හිත රේඛීය ක්‍රමයකට ගියොත් විතරයි. පමා වුණොත් විතරයි. ඒ නිසා මේ විදිහට කරනකොට මම මේ කියන්න හදන්නේ ඒ ඔසවීම යවීම තැබීම දැන් මම දන්නවා මට පුළුවන් කියලා විශ්වාසය ආවට පස්සේ මෙනේ නොකර කරන්න පුළුවන් කමක් වෙනවා. ඊට පස්සේ සක්මනත් ආයාස කරන්න නැතුව වෙන්න පටන් ගන්නවා. එතකොට ආයෝජනයක් නෑ ප්‍රතිලාභෙන්න ගන්නවා. මෙන්න මේකට හිත ලැහැත්ති කරන යන එක තමයි සූදානම් ශරීරය කියලා කියන්නේ. අනිත්‍යට ලෑස්ති, වෙන දෙයකට ලෑස්ති. ඉතින් ඒක වෙන්න මට දැන් අරමුණේ වම මුල මැද අග නැත්තම් ඔසොන යවනවා තබනවා කියලා යන්න කොච්චරක් අරමුණ හුරු කරන්න ඕනද කොච්චරක් අරමුණ වශී කරන්න ඕනද කොච්චරක් අරමුණ ඇසුරු කරන්න ඕනද කියන එක අපි අද වැඩමුළුවේ කීවෙනි දවසේ ඒත් ලාභයි ඒ වුණත් ලාභයි ඉතින් ඒක අපි හෙට කඩා ගත්තොත් ආයෙ මුල ඉඳලා එන්න වෙනවා. ඒක තමයි අපිට සිද්ධ වෙන්නේ. අපි ගියාට පස්සේ ආයෙ කැඩෙනවා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේ ගැම්ම දිගට යන්න. ඒසොට අර උඩ කුඹුරේ වතුර පෙනකොට පල්ලා කුඹුරට එනවා. පල්ලා කුඹුරනකොට ඊගාවෙකට එනවා වගේ මේකේ ගලණයක් සිද්ධ වෙනවා. ඒ ගලණයට ඕපනයික කියලා බුදුරජාණන් වහන්සේ නමක් දීලා තිනවා. උපනයනය කරනවා. පළවෙනි එක හරියට හදාගත්තොත් ඒකෙන් ඊගාවෙකට යනවා. ඒකෙන් ඊගාවෙකට යනවා. ඒක ධර්ම නියාමයක්. වැටෙන වැටෙන වෙලාවේ කැඩෙන කැඩෙන වෙලාවේ අපිට ඕන කරලා තියෙනවා මුල් පෙළයස්ම හදලා දෙන එක විතරයි. ඊට පස්සේ යා ඒකෙන් අතුවිති විහිදී හැදෙනවා. ඒකමයි පරියන්ක කියනත් කියන්නේ. යම් විදිහකට අරමුණ දපින තමා ගත්තනම් යම් විදිහකට අරමුණ වාර චක්‍ර කීපයක් දකින්න පුළුවන් නම් ඒක වැඩි කිරීම සඳහා එකක් උත්සාහකරනද පවතින කාලේ දෙක අරමුණට ඉබිලා බලන ගතිය. උත්සන්නව බලන ගතිය. ආසන්නව බලන ගතිය වැඩි වෙනකොට ඒක අර ඉදිකට්ටක් කාන්දම් කෑල්ලකට තල්ලු කරන තල්ලු කරන ගියාම ඒක දැනට ගියාට පස්සේ කාන්දම විසින් ඇදලා ගන්න. ඒ ඒ ඒ චුම්බක ශේෂ්ත්‍රයට යනකන් තල්ලු කරන්න ඕන. තල්ලු කරනකොට තේරෙනවා දැන් කාන්දම ඇදලා ගන්න හදනවා කියලා. ඇදලා ගත්තට පස්සේ ඒ කාන්දම් ශක්තියමයි වැඩි යන්නේ. ඉතින් මේ දැන් ඉන්නේ මේ දෙක අතරමැද. තල්ලු කරනවද ඇදලා ගන්නවද කියන එක. ඒ නිසා අපිට කරන්න තියෙන එකක් අනුග්‍රහ වශයෙන් තල්ලු කරලා දෙන්න ඕනේ. තල්ලු කරලා දුන්නාට පස්සේ ඒ අරමුණ හිත යම් ප්‍රමාණයකට කිට්ටු වෙච්ච ගමන් ආලිංගනයක් යනවා. ඒ දෙන්න අල්ලා ගන්න එකට එදාට තේරෙනවා භවනාව සිද්ධ වෙන්න පටන් ගන්නවා කියලා. නැත්නම් භවනාව ගැම්ම ගන්නවා. භවනාව කස කැවෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම වැඩසටහනෙන් අනතුරුව මෙම භාවනා ක්‍රම ඉදිරියට කරගෙන යෑමේදී අපට මතුවන ගැටලු निराකරණය කර ගැනීම සඳහා ඔබ වහන්සේ සමග දුරකථන මගින් ලිපි මගින් හෝ පැමිණ මුණ ගැසීමෙන් හෝ කමඨහන් සුද්ධ කරගත හැකි වෙනත් ක්‍රමයක් ගැන පෙන්වා දෙන්න. ඒකට ක්‍රම ඔය ඔක්කොමත් වළංගුයි. මේ ඊමේල් වල තියෙනවා මේ වෙලාවේ 200 300 පිටරට ඉඳලා අහගෙන ඉනවා. ඒ නිසා මේකට ලොග් වෙන්න මික්සෙල් ආර් කියලා ඒක කාටද කියලා දෙන්න බෑ. ඒ කම්පියුටර් තියෙන කට්ටියට තමයි කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට අපිට කෙනෙක් වෙන්න බෑ. ඒත් පුළුවන් ඒ මම දැන් ඉන්නේ සාහවල් තැන ඔබ වහන්සේගේ වැඩසටහන අහනවා මෙන්න ප්‍රශ්න කියලා ටයිප් කරන්න පුළුවන්. එතකොට සුජිත් පේනවා කෙනෙක් අපෙන් ප්‍රශ්න අහනවායි කියලා. අපි ඒක උනන්දු කරෙන්නේ නෑ තාම. හැබැයි එක දවසකට ගත්තොත් නැත්නම් මේ වගේ දවස් 10 වැඩමුළුවක් ගත්තොත් අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම ඇහෙනවා. ඉතින් අර තියෙන්නේ පුද්ගලිකයි රහසිගතයි කියලා තමන් අර තාමත් කොනක් තියාගෙන ඉන්නවර හක්කේ පොල් කෑල්ල තියාගෙන ටී කඩලත තරහට පොල් කෑල්ල බිම දාන්නේ කවදද කියන්න බෑ. ඉතින් හැම එකක්ම අපේ පුද්ගලිකයි රහසිගතයි කරන්න හදනවා ඒකත් කෙලෙසියක්. ඒ නිසා මේ ඇහෙන ප්‍රශ්න වලින් නැත්නම් ලංගම් බසිකේ යම් පුද්ගලික කාර් තියා ගන්න හදන්න එපා. හරි වියදම් අප්පා. ෆෝන් එකේ නම් මාව අල්ලන්න බෑ පේනවනේ දැන් මේට ආවට පස්සේ මං ආය යන්නේ හැන්ද හතමාන. ඉතින් එතකොට ෆෝන් එක මම මගේ වැඩට මම පාවිච්චි කරාට මේ මගේ එන ඊමේල් හැම එකේම හැම ෆෝන් නම්බර් එකකම ඊමේල් ඔක්කොම දාලා තිනවා. හොඳම දේ තමයි දැන් සිංහලෙන් ඊමේල් ලියන්න පුළුවන්. අවුරුදු දෙක තුනක ඉඳලා ඒ නිසා ඒක තමයි මම අනුමත කරන්නේ. එහෙම නැත්නම් අමාරුයි ඔක්කොම සම්බන්ධ වෙන්න. හැබැයි මම ඊයේත් ලියලා ඉරියා මේ මික්සර් ආරකට සම්බන්ධ වෙන්න. එතකොට ඕනම කෙනෙකුට මේ මේ දෙබස ස්වාමීන් වහන්සේ කතා නැන්නේ ඒක අපි මයිකයක් දෙන්නේ. ප්‍රශ්නයක් අහනකොට සභාවට කතා කරන්න එපා. මයිකේට කතා කරනකොට ඒක කම්පියුටර් නම් තප්පර 8ක වෙනසක් තියෙනවා. එහි ආන කෙනාට මේ තප්පර 8කට පස්සේ තමයි ඇහෙන්නේ. ඒ වුණාට සජීවී සම්බන්ධ වෙන්න බල. හැබැයි ඒ පැත්තෙන් මේ පැත්තට බෑ. ඒක නිසා නිතර සම්බන්ධ වෙනවනම් ඒ කැන්ඩාවෙන් ඉඳලා ඒ විමල බුද්ධහමඳු හැමදාම කියන ඔබ වහන්සේ මොන වැඩමුළුව කරුවත් මං සජීවීව සම්බන්ධ වෙලා ඉන්නේ. බණත් අහනවා කමටහන සුද්ධ වෙනවා මීචකල හිටියා වගේ මට කුරුල්ලෝ කෑ ගන්නවත් ඇහෙන. ඔක්කොම සද්ද ඇහෙනවා. ඒක නිසා මම බැඳිලා තියෙන්නේ ඔකට කියලා. ඒ වගේ ක්‍රමයක් හදාගන්න. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සක්මන් සිහිය පිහිටුවා පර්යංකයට වී පර්යංකයට පට්ටල් වූ පසු මූල කර්මස්ථානයේ වශයෙන් කය දෙස බලා සිටිමි. වරහන් ඇතුළේ ඉරියව්වට. ඉරියව්වට හොඳට සතිමත් වන අතර මාහට මූල කර්මස්ථානයෙන් බැහැරවීමට බාධා කරන්නේ සිතිවිලි බව හොඳින් දනිමි. සිත මූල කර්මස්ථානයේ තබා සිටින විට මොහොතින් බැහැර සිතිවිලි ඔස්සේ යන නමුත් ඒ ෂණයෙන්ම සිත මූල කර්මස්ථානෙන් බැහැර වූ බවට සතිමත් වීමි. එයට පසුතැවෙන පසු නොතැවෙන මම මේ සිතේ ස්වභාවයසේ වටහාගෙන බොහොම සිහියෙන් යුතුව නැවත කයට ඉරියව්වට සිත පිහිටවීමි. කිසිඳු වෙනසක් නොමැතිව පෙරසේම සිත නැවත ඉදිරියටම ඉරියව්වටම පිහිටන අතර ඒ සමග පීති පස්සද්දි ස්වභාවයන්ද දැනගතිමි. සිත අරමුණක් ඔස්සේ පිටගිය පසු නැවත මූල කර්මස්ථානයට ගැනීමත් ඉන් සතුටු වීමත් විනෝදාංශයක්සේ හැඟේ. මෙසේ පීති පස්සද්දි ස්වභාවයේ තිබූ සිත ක්‍රමයෙන් උපේක්ෂා ස්වභාවයට පැමිණ ප්‍රනීත උපේක්ෂාව තුළ පිහිටන පිහිටා උපේක්ෂාව සියුම් වීයයි. ඒ සමග මූල කර්මස්ථානයේද ඊතා සියුම් වී යන වාසේ හැඟේ. ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඇත්තටම හිත පිට ගියා කියලා පිට ගිය හිත ආපහු ගත්තා කියලා ප්‍රීතිපස්සද්ද නැති වුණත් කමන්නේ. පශ්චාත්තාප නොවුනනම් මිනිස්සෙක් වෙනවා. එදායින් පස්සේ ජීවත් වෙන්න පුළුවන් අපට. වරදිනවා. ඒක එහෙම තමයි ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි අතීතයේ කන අතීතයේම පශ්චාත්තාප වෙන පුදුමාකාර ජීවිතේ මල් විහිං පල් මෙච්චර ලස්සන මනුස්ස ජීවිතයක් හම්බෙලා විහිං පල් කරන කරන දේන් පස්සේ පස්තවෙනවා ඉතින් පස්තවෙලා තිය වැඩක් නැහැ ඉතින් ਸਰවචනාසේ සඳහන් කරන පස්තවන වෙනුවට මීට පස්සේ අහවල් තැනට මම හිත ගන්න ඕන කියලා බඩල්ලා ධර්මණක් තියෙනවනම් සතියක් තියෙනවනම් අප්‍රමාදයක් තියෙනවනම් ඒ වැඩෙත් බැරි වෙනවා පශ්චාත්තාප නිසා ඒ නිසා පශ්චාත්තාපේ මුලින්ම ශාසනයේ නාමයෙන් ශ්‍රද්ධාවේ නාමයෙන් සතියේ නාමයෙන් සීලේ නාමයෙන් සාරිපුත්තු සංසේ කියපු නිසා පශ්චාත්තාප නොවෙන්න හිත හදලා පුළුවන් තරම් අරමුණට ගන්න බලන්න. ඒතර ප්‍රීතිපසදී ඉබේනවා. හැබැයි ඕන කරලා තියෙන්නේ පශ්චාත්තාප නොවීම විතරයි. පමාදේ න කම්පතිටි සති බලක්. පමාවට වැටුණයි කියලා හිත කම්පන වෙ ඉන්න පුළුවන් නම් මනුස්සකමක් එනවා. අපි මේ හැම කෙනෙක්ගේම ප්‍රශ්න සාකච්ඡා කරන්නේ කම්පවිච්ච මනස කියන නිසා අපේ විනිශ්චය ඔක්කොම අසාධාරණ විනිශ්චය. අපිට විනිශ්චය කරන අපේ හිත දෙපැත්තේ කාරණා සලකා බලලයි දෙන්නේ විනිශ්චය නිදහස් වෙච්චිකාරයෝ පැමිලිකාරයෝ ඔක්කොම නිදහස්. අපි නෑ අරකට තද වෙලා මේකට තද වෙලා පූර්ව නිගමන සහිත දෙන තීන්දු අපායට ගියාම අපිට හම්බෙන තීන්දු ටික තමයි. කද්දාකත් එපා විනිශ්චය කරන්න කලබල මනසකින්. අපි මෙතෙක් කල අරන් තියෙන හැම විනිශ්චයක්ම තියෙන කලබල මනසකින් මොකද මනසේ කලබල නැති වෙනකොට විනිශ්චයක් අවශ්‍ය නෑ. සියලු දේ සාධාරණව සිද්ධ වෙනවා. ඒක නිසා පිට යන්න අරින්න පිට ගියායි කියලා උඩගෙඩි දෙන්න යන්න එපා. පශ්චාත්තාව නොවි ඉන්න බලන්න. ඒ වෙනුවට කළ යුත්තක් තියෙනවා. නැවත අරමුණේ පිහිටලා බලන්න අනේ කොච්චර දෝ සතුට වෙන්න පුළුවන්. මෙන්න මේ මිනිස්සුකට විතරක් තව කෙනෙක්ගේ වැරද්දක් දැකලා අනුකම්පා කරන්න පුළුවන්. කැත්ත අරගෙන පොල් අරගෙන ඔක කන්න ඕනේ මරන්ට ගහපිය මරපිය ඔලුවට කොටපිය පාලි සංස්කෘතත් කිව්වා කියලා පනින්නෙම තමන්ටවත් අනුකම්පා කරන්න දන්නේ නැති කෙනෙක්. අද ලෝකෙම දුවන්නේ අන්න වගේ පිස්සු පිහට්ට දෙන්න විනිශ්චය නිසා. බුදුරජාණන් වහන්සේ ਬਾගෙට hina වෙලා බලන්නේ ඒකයි. කිසිම සුදුසුකමක් නැති අමනියෝ මුල් තැන පුටුවක් අරගෙන මේ දේශා බාන පචතෝගේ දිහා බලනකොට සද්ධර්මයක් තියෙන කාලේ වෙන ජාතික විහිළු ඕනේ නැහැ. ඒ වෙනකොට Taman දැනගන්න අපි කිසිම දෙයක් කාගත්තක් විශ්ෂය කරන්නේ නැහැ. අවිසිතකින් කොහොමදත් වෙනස කරන්න පුළුවන් තරම් බලනවා. හිත තැම්පත් කරගන්න. එතකොට විනිශ්චයක් අවශ්‍ය නැහැ. මොකද පීතිපස්සද්දී බේනවා. ඒක නිසා එදා ඉඳලා අපි මනුස්ස ලීලාවෙන් මූණේ පෙම් පහටක් තියාගෙන සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. නිකට අල්ලේ තියාන අනිච්චන් දුක්ඛන් සංතාරේ බල්ලෙක් මැරිලා මහපාරේ ගියාගෙන ඉන්නවට වැඩිය වරදිනවා ඒකේම තමයි. වරදිනක මනුස්ස ගතිය, සමාව දෙනක දේව ගතිය කියලා තැනකට යන්න පුළුවන්. ඒක මං කියන්නේ නිකන් සාමාන්‍ය විනෝදාංශයක්. වැරදිච්ච එක්කන ඇවිල්ලා කියන නැත්නම් තමන් වැරද්ද ගැන කතා කරනවා කියන්නේ මූණ අට කරගෙන ඇඹුල් කරගෙන හේන ගහච්ච සෝම් පිටින වගේ දෙන හොඳට කර්මනාහන ඉඳලා කිව්වොත් ඕක තමයි ඕක මටත් වෙලා තියෙනවා හරි දැන් ආපහු ඇවිල්ලා කරන්න තියෙන ටික කරන්න ඊගාවට ගන්න තියෙන්නේ ඒ කල්පනා කරගන්නවත් බෑ මොකද අර අතීතානුධාවනං චිත්තං වික්කෝපානුපතිතං කියන විදිහට අතීතානුධාවනය කරලා වික්ෂෝප හිතේ ජීවත් වෙනවා. ඒක නිසා භාවනාදී බුදු දානසේ ඒ පව ඒ අකුසලය ඒ ditthadama වේදිනිය තහවුරු වෙන්න තියෙන අකුසලය අහෝසි කරන හැටි කියලා දෙනවා. එතන එතන මකන්න පුළුවන් පුංචි පුංචිව කරලා පුරුදු වෙන්න. පුරුදු වෙනකොට ඔක විනෝදාංශයක් වෙනවා ඉස්සරහ. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන වම් පාය තබන විට වම වශයෙන්ද දකුණු පාය තබන විට දකුණ වශයෙන්ද මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ටික වේලාවකින් পায় පොළොවේහි තබන විට දැනෙන තද ගතියට සිත යොමු කරමින් සක්මන් කළෙමි. සක්මන ආරම්භ ආරම්භයේ සිට කෙලවර දක්වා පියවර 40ක් පමණ අකණ්ඩ සිහියෙන් සක්මන් කළෙමි. වම් පාදයේ තබන විට තදගතිය වැඩියෙන්ද දකුණු පාදයේ අඩුවෙන්ද දැනුනි. පර්යංකය වාඩි වී සිටින ඉරියව්වට සිත පිහිටුවා සිටින විට ශරීරයේ ආසනයේ හැපෙන ගතිය හොඳින් වැටහුණි. ටික වේලාවකින් තද ගතිය අඩු වී ගොස් ශරීරය සැහැල්ලු වී ඉඳගෙන සිටින ඉරියව්ව සිතට අරමුණු වී උදරයේ පිම්බෙන හැකිලෙන ගතිය තුනීවට දැනුනි. අනතුරුව ඉන්න ඉරියව්වත් උදරයේ චලනයත් දැනුනි. තවත් අවස්ථාවකදී සක්මන් කරමින් ඇඳ මත වාඩි වී සිටියේදී <laughs> යාම්දුර බොරු කියනවාද නැත්නම් ලියලා අවස්ථාවකදී ඇඳ මත සක්මන් කරමින් වාඩි වී සිටියේදී සක්මන් ආ සක්මන් කරවිත් ඇඳ මත වාඩි වී සමා වෙන්න සක්මන් කරවිත් ඇඳ මත වාඩි වී සිටියේදී උදරයේ පිම්බීම හා හැකිලිම කැඩි කැඩි යන ආකාරය වැටහුණි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උනන්දුවක් ඇති වේ. මේකේ තියෙනවා පස්ස බිම ඇල්ල තියෙනක තේරෙනවා. ඉතින් ඒක දවසක් කාමරුගනේ දිග බණක් කිවලු පටිච්චසමුපාදේ ගැන. එක එකන එක එකන නැගිටලා යන්න පටන් ගත්තා. ආම්දු වරින් වර වටාත්ත පාත් කරලා බලනකොට එක එකන අඩුවිලු. අන්තිමට වනෝට එකම එක උපාසක මගෙනෙක් ඉතුරු ඉතල වයසක අර වටාත්ත පූජා කරපෙන්නවා. ඊට ගොළු පාරකම බලන්න මේ වගේ ගැඹුරු බණ දේශනා කරනකොට කිසි කෙනෙක් රුචි කරන්නේ නැහැ. ඒකට පිටින ඒක ඇති. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. උපාතකම්මට විතරයි මේ පටිච්ච සම්පදායේ තේරෙන්නේ කියලා. උපාතකම් නැහැ කියලා පස්ස පච්ච වේදනා කියන එක නම් හොඳට තේරුණා සමන්සේ කිවලු. අඩු භාවනා කරනකොට බණ ඇහිල කොහේද? පස්සපච්චා වේදනාවක් තීරෙන්නේ නැත්තම් මොකද කරන්නේ? සමහරට බය දෙක තුන බණ කියනවනේ. ඒකෝද ෂුවර් එක තමයි එක එක පුරුකක් තේරෙනවා පරිසම්පාදේ. පස්සපච්චා වේදනා. ඒ වගේ ඒක උනත් ලොකු දෙයක් පරිහංග භාවනාවකදී මේ ඉඳගෙන ඉන්නකොට දැන් වලිගයක් නැහැ කියලා තේරෙනවනේ. වලිගය තියෙනවනේ. වලිගය රිදෙනවනේ. වාඩිලා උඟා කියලා නෝ බසවැත්තේ ඉඳන්කොට දන්න වලිගයක් නැහැ. ඉතින් මං උඟා දෙනකොට කියන උඟක් ඉඳගෙන ඉන්නකොට රිදෙනකොට මං කව පොඩ්ඩක් නැගිටලා වලිගය සාදාලා වාඩි වෙන්න. එතකොට වේදනාව අඩු වෙයි කියලා කියනවා. අර විහිළුවට. ඉතින් ඒ නිසා මේක උනත් දැනගන්නවා කියන උස්ම ගන්නවා. ඒක ඒක බයි පිම්බීම ඇකිලිම නෙවෙයි. ඒක සද්දයක් නෙවෙයි. ඒක වේදනාවක් නෙවෙයි. එච්චරයි. කොහොමද දන්නේ පිම්බීම හැකිලිම හුස්ම ගන්න බා. වම් දකුණ දාන්නවා. ඒකට හුස්ම ගන්නව නෙවෙයි. පිම්බීම හැකිලිම නෙවෙයි. සද්ද නෙවෙයි. වේදනාව නෙවෙයි. කොහොමද දන්නේ? අය වම දකුණ කියලා. ඕක විස්තර කරන එකනේ අපි මේ කරන්නේ. ඒ නිසා මේ ඉඳගෙන ඉන්න බව දැකීම මේ ඉඳගෙන පස්ස පස්සපච්ච වේදනාව කියන්නකෝ. පස්සපැත්ත වේදනාව දැනෙන ඕක තමයි දුක්ඛාරය සත්‍ය කියන්නේ. තව මොනවද වටපිට හොයන්නේ? ධම්මතිව ගිහින් මොනව බලන්නේ? මෛත්‍රී බුදුහමර දකපුවා වෙන බස්සක් හම්බෙනවයි. ওই බස්සම තමයි. ඉතින් ඕක මකාරින්න නැවෙ හදන්නේ. ඉතින් එක දිගට සරුවඥාන්සේගේ බණක් අහන්න පැයක් කාටද තේරෙන්නේ නැත්තේ පස්සපච්ච වේදනා. ඒක දිගේ හිත යන්නේ නැතුව හිතනවා මං ගෙනාවු කොට්ටේ හොඳ නැහැ. ඉඳගත්ත වෙලාව හොඳ නැහැ. අඩපටලෙට වාඩිනු කියලා ඒකත් එක්ක හැප්පෙන තාක්කල් කවදාකවත් පරිත්‍ම්පදිතේ නැත්නම් පස්සපච්ච වේදනා දෙන්නේ නැහැ. දැන් ওই දැනෙන වේදනාවට සතුටු වෙනවයි කියලා හිතන්න. වාඩිලා ඉනකොට වාඩිලා තියෙන බව දන්නවා. ඒක සතුටු වෙන්නේ වේදනාව හොඳ නිසා නෙවෙයි. මේ දුක තමයි දුක නම් පෙළෙනවා. නමුත් මේක දුක් ආර්ය සත්‍ය කියලා දැනගත්තොත් ඊට වැඩිය සතුටක් තව තියෙනවද කියලා අහන බුදුරජාණන් වහන්සේ. දුක නම් මහණි දුකයි. ඒත් මේ දුක ආර්ය සත්‍යයක් බව දැනගන්නා විතර සැපයක් මුළු මනුස්ස ජීවිතේටම නැහැ. ඉතින් අපි කොච්චර වේදනානාශක ගන්නවද බලන්න. කොච්චර පහසට විල්ලුද જાති හොනවද කියලා බලන්න. කොච්චර හැප ඉල්ලනවද කියලා බලන්න පස්සට. ඒ තාක්කල් අපි කරන්නේ මේ මේ මෙච්චර ලස්සන මුරගා කියන මේ දුක් වේදනාව පැත්තක දාලා මොකද්දෝ ඉල්ලනවා. නිසා මේක පවා ස්වභාවික කර්මයක්. මේක පවා අහිංසකකමක්. මේක පවා නිහතමානී ගතිය. අහිංසා බලන්න ශරීරයේ තියෙනකන් හැම වෙලාවෙම කොතනකින් හරි වින්දනයක් තියෙනවා. වේදනා චෛතසිකේ තියෙනවා. ආන්න ඒකට හේතුව දාන්න හිටියානම් අනුන්ගේ ඌව ගැන හොයන්න යන්න එපා. හොයන්න යෑමෙන් තමයි මේ Tamange දේවත් කරගන්න බැරිලා තියෙන්නේ. ඒකයි බුදුජානක කියන්නේ මහාන පැවිදි වෙන්න එනකොට භාවනාවට එනකොට ගෙවල් දොරවල් තියෙනවා දාලා ඉන්න. ඊට පස්සේ ඌව කල්පනා කරලා කිව්වොත් ඒ ඒ මනුස්සගේ පස්ස ගන්න. හිත හිත අයින් වෙන්නේ තමන්ගේ පස්ස ගන්න නෙවෙයිනේ. එතකොට මම දැන් මෙතන නැහැ. ඒ නිසා ඒ දකින්න හැම දෙයකින්ම සාක්ෂි ලැබෙන්නේ වර්තමාන වශයෙන් ජීවිතේ පවතින ආවමේ දුක්ඛ දුක්ඛිත භාවයේ. පෙළෙන බව, තවන බව. එහිම පැවිදි චතුර පවත්තන්න බලන්න කියන එකයි කියලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි ස්වාමින් වහන්ස සක්මන් කිරීමේ යෙදී සිටින බොහෝ අවස්ථාවල ආරම්භ වී මද වේලාවක් ගත වූ පසුව හිස දෙපසින් තරමක් තද කැක්කුමක් ඇතිවේ. ඉන්පසු කය මදක් තිගැස්සී වම් පසට මදක් විසිවන ස්වභාවයක් සිදුවේ. එය සිදුවන අවස්ථාව දක්වාම සතිය යටිපතුල් වලට හමුවන සංවේදනා අණුව පවතී. සිත අරමුණෙන් පිටට ගොස්ද නොපවතී. මෙයට හේතුව කුමක්දයි නොහැඟේ. සමහර විට මේ සිදුවීමට පෙර හා ඉන් පසුවත් සක්මන් කිරීම ආරම්භා මද වේලාවක් සතිමත්ව ගත කළ පසු නොදැනීම හිස පහතට මදක් නැමී සක්මනේදී බිමට දෙනෙත් එලා පවත්වා ගන්නා දුරට වඩා අඩුවෙන් දෙපා වලට මදක් ආසන්නයේ net යොමු වී පවතී. මෙය කීප වාරයක් එක්සක්මන් පැයකදී සිදුවේ. ඒ බව දැනුණ විට නැවත හිස කෙලින් කර નિયમિત දුරට net යොමුවනසේ පවත්වා නැවත සක්මනෙහි යෙදෙමි. ইহත සිදුවීමට මෙය හේතු වන්නේ දැයි නොදනිමි. නැත්නම් සක්මන් කිරීම එතරම් හුරු පුරුදු නොමැති නිසා ඒ සක්මනට ආදුනික බව නිසා සිදුවන ස්වභාවික తත්වයක්ද යන්නත් නොදනිමි. එබැවින් පින්වත් ස්වාමින් වහන්සේගෙන් උපදේශක් පතමි. තෙරුවන් සරණයි. මේ මේ ලියපු ලේඛකයාත් උසාවියට කැඳව ගත්තොත් අපිට තොරතුරු මතු කර ගන්න පුළුවන්. කැමැතිද ලියපෙකනා ලියපු ස්වාමීන් වහන්සේ නමක් නම් අත උස්සන්න මේ ප්‍රශ්න කීපයක් තියෙනවා මට ඉදිරිපත් කරන්න මම වග බලා ගන්නම් හිතට දෙන්න කතා නොකරන්න. කමක් නැද්ද ප්‍රශ්න අහුවට? එන ඉතරහට වඩින් පොඩ්ඩක්. මේ ලිපි ලියලා තියෙනවා සක්මණේ වලින්. මේ මයික් එක තියෙන්නේ මෙතන. සක්මනේ කරගෙන යනකොට වර එක ටිකක් වෙලා යනකොට හිත දෙපැත්තෙන් තදවීමක් ඇති වෙනවා කිය. එතකොට මගේ ප්‍රශ්නය මේ විදිහට සක්මන් කරනකොට මේ හිත දෙපැත්තේ තදවීමක් දැනෙන ගතිය සතිමත් බවට සතිය තියෙන බවට සතිය කර දෙන ආනිසංශයක්ද එහෙම නැත්නම් සතියට අරියාදුවක් සතියට කෙනෙහිල්ලක්ද කියලා අවසරයි සමස්තයක දැනෙන්නේ සති අයියෙන් කතා කරන්න ඕන. සතිපත් බව තියෙන බවට සලකුණක් සතිපත් බව තියෙන බවට සලකුණක් සලකුණක් ඒක නිසා එව්ව සතිය කඩනවා කියලා අපරාධ කතා කතා කරන්න එපා. මුළු රචනෙම ලියලා තියෙන්නේ මේ නිසා සතිය කැඩෙනවා ඊට පස්සේ ගැස්සෙනවා. එහෙම නැත්නම් බෙල්ල පාත්‍ර වේ සීරම සතිය තියෙන බවට ලකුණු. සතිය තියෙනකොට තමයි පයේ පයේ යටිපතුලේ හිත තියාගෙන යනකොට ධන එකක්ම දැනෙනවා. බෙල් එකක්ම දැනෙනවා. ඔළුව තද වෙනවා දැනෙනවා. අපි මේවට වෛර කරගෙනයි මේ රචනයේ ලියලා තියෙන්නේ. මම මම හිතලා කියන්නේ. ඒ වෙනුවට මේ ඔක්කොම දැනෙන්නේ වර්තමානයේ හිත තියෙන නිසානේ, කයට හිත ආපු නිසානේ. ඒ නිසා දැන් මට තතිය විවිධාංගීකරණ වෙලා පයත් පෙන්නන ගමන් එයා මේ ඔළුව දෙපැත්තේ තද වෙච්ච ගතියකුත් පෙන්වනවා. ගැසිලා එන ගතියකුත් පෙන්වනවා. බෙල්ල පාත් වෙන ගතියකුත් පෙන්වනවා. ඒත් හේරම සතිය තියෙන බාට ලකුණු. එහෙම නැත්නම් සතිය අතුවිති විහිදී වැඩෙන ගමට. එහෙම නැත්නම් මල් පැල ගන්නන බාට ලකුණ. ඉතින් මේ ඔක්කොම දාගන්න බලලට. එකක්වත් වැරද්දක් අනතුරු බවක් එහෙම නැත්නම් අරියාදුවක් කියලා හිතන්නේ නැතුව මේ කයේ ඇත්ත වෙච්ච දෙයක් නෙමෙයි පෙන්වන්නේ වෙනමයි කියලා හීනකින් පෙන්වනවා නම් මත් වෙලා නෙවෙයි අන්නේ විදිහට මුළු කයේම සිදුවෙන දේවල් වලට සාදර බවක් එන්න නම් මේ සතියට අනුග්‍රහ කරන්න ඕන මේ සතිය එක පාරේ යන සතිය එකවැරේ පාරවල් දෙක තුනක විස්තර හොයන්න පුළුවන් තරමට සතිය වැඩෙනවා. සරුවචන්හන්සේගේ ගුණයක් වශයෙන් සඳහන් කරනවා. සරුවචන්හන්සේ වඩිනකොට බම්බයක් ඉස්සරහින් යටහෙළු නෙත්තතුව හිටියට ගව්වතරම් ප්‍රදේශයේ සිදුවෙන හැම දර්ශනයක්ම හැම සද්දයක්ම හැම ගඳක් රසක් පහසක්ම හිත යොදලා බලන්න පුළුවන් ගතිය තියෙනවා. මොකද හිත හොඳටම පිරිසිදුයි. එයාපෝට් එකේ තියෙන අර රේඩාර් මැෂින් එක වගේ හැතැම්ම 35ක් ප්‍රදේශයේ කොහෙන් හරි ප්ලේන් එකක් ආවොත් ඒකට අහු වෙනවා. ඒක නිතරම වැඩ. ඒ වගේ ਸਰවඥාන්සිකෙත් වැඩ. ඒ වගේ අපිත් හරියට එක තැනකට සතිය එකලස් වුණාට පස්සේ අපි ඉඳුරන් ඔක්කොම තොරතුරු ගන්න පටන් ගන්නවා. ඒක ලාභයක්. නමුත් යෝගාවචරය කමඨාන් සුද්ධල නැත්තම් එනේන තොරතුරත් එක්ක මූණට කියලා ගහනවා උණු වතුරක් කරනවා දඟලනවා. ඒ නිසා ඉස්සරහට යනකොට තේරෙයි අපි මෙතෙක්කල් ඉන්න වෙලාවේදී වැඩ කරනවා කොච්චරක් ඇදට කය තියෙන්නේ නැද්ද අපි ඒකවත් දන්නේ නැහැ. දැන් මේ දැන ගැනීම නැත්නම් මේ ඥානය අස්පනා පිට ඥානය නරක දෙයක්ද හොඳ දෙයක්ද කියන එක කමඨාන් සුද්ධ කිරීමෙන් පමණමයි සුද්ධ වෙන්නේ. පොතක කිසි දවසක ඔය ලියන්න බෑ. බණක කවදාකවත් කියලා දෙන්න බෑ. හරියට මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. අහනකොට ඒක කියලා දෙන්න පුළුවන්. නමුත් ඒකෙන් කියවෙනවා ගොඩක්. නමුත් යෝගාවචරයට ඒකට මේකට මෙහෙම නම් මේකට මෙහෙමද කියන එක සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. ආයෙසරක් වෙන පැත්තකින් ප්‍රශ්න අහනවා. ඒකත් කියලා දෙන්න ඕනේ. එහෙම කියලා දෙනකොට දෙනකොට තේරෙනවා අපි මෙතෙක්කල් භාවනා කරනකොට පැමිණිච්ච මේ කම්මැලිකම්, නීරසකම්, අතුරු අන්තරා කියලා හිතන දේව සේරම භාවනා දියුණු. අර කමඨාන් සුද්ධ වෙච්ච නැති නිසා අපි ඒකත් එක්ක උරුට්ට වෙලා ඒකට චෝදනා පත්‍ර ලියලියා අධිචෝදනා පත්‍ර ලියලියා දඟලනකොට සතිය මුසුප්පු වෙනවා. ඒ මොන තාලෙන්වත් වැවෙන්න දෙන්නේ මූල කර්මත්තනේ පිට ගිය ගමන් සලුව ගසා දාලා නැගිටලා යනවා මට සතිය ගන්න මට භාවනා කරන්න කියලා නෑ කැඩෙන්නේ අනිත් දවසේ යන්නේ එතකොට පළවෙනි ළමයා හම්බෙච්ච අම්මා දෙවෙනි ළමයා හම්බ වෙනකොට පළවෙනි බබා විසි කරන්නේ නෑ දෙවෙනි ළමයා ඉඳලා තුන්වෙනි ළමයා හම්බ වෙනකොට ඒත් විසි කරන්නේ නෑ හතර පහ යනකොට පළවෙනි බබාට කියනවා මල්ලිය බලාගනි අක්කව බලාගනි අම්මා දිගටම වදනවා ඉසිකරන්නේ නැහැ. ඒ නිසා ඒ අම්මට සලකනවා අපි. අපේ අම්මට 11ක් මම 9 විනියක්. ලොකෝයි විසිකලා තිබුණා ලොකෝයි එම හිටියා ලොකෝයි පස්සේ මැරුණා. ඉතින් ඒ නිසා මේ ලැබෙන්න ලැබෙන ළමයි මල් මාලිට මල් ලැබුණා වගේ දාගෙන යනවා මිසක් ආ. ඒ පළවෙනි ළමයට කෙනෙහිල්ලක් කියලා ළමයි දෙන්න අතන රණ්ඩුවක් තියෙනවා. ළමයි හිතනවා අම්මගේ ආදරය යන්නේ නබාල මේ කාට ඒ නිසා වැඩි මල් ලැබුම් පොඩ්ඩක් ඉරිසියාවක් තියෙනවා. අම්ම නෑ. මාතා යතා නියම් පුත්තන් ආයුසාය එක පුත්තු මනුරක්කි. අනිත් වගේ මේ ඔක්කොම එන්න හිතාගන්න ඒක විශාල බලවත් සතියකට එන දෙයක්. ඒ ඔක්කොම හිරිහැරයක් බාධාවක් නෙවෙයි. මේ ගහ අතු බෙදෙන වෙලාව, ඉටි බෙදෙන වෙලාව, මල්පල ගන්න වෙලාව ඒකට හේම යන්නරින්ද සමස්තය අනුපාලනය කරන්න. එකක් මතක තියාගන්න පුළුවන්. ඔතෙන්ද ගියාට පස්සේ යම් වෙලාවක සැකයක් આવොත් දැන් මගේ හිතේ තියෙන්නේ මූල කර්මස්ථානේ නෙවෙයි ඔළුවේ තද වෙලාද කියලා ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් ආවොත් සැකයක් ආවොත් පායට හිත දාලා බලන්න. නැත්තම් පායට හිත දාන්න ඕනකමකුත් නැහැ. මෙනෙහි කරන්න ඕනකමකුත් නැහැ. එනේන දෙයට ලැහැසෙන. ඒකට කකුල පුරාම, පය පුරාම, ඇඟ පුරාම වෙන දේ පේනවා. ඒ අතරමැද රූප බලන්න පුළුවන්. සද්ද අහන්න පුළුවන්. එන්නේ එන්නේ පුරුදුයි. මේ නිසා මේක තවදුරටත් මේ එන දේවල් ද්වේෂයක් හෝ අමනාපය බල නැතුව සත්‍යමත් භවයේ ප්‍රඥා භාවයේ ලකුණක් උපවත් වීම නිසා ප්‍රතිබිම්බ හොඳට මේක වැටෙනවා කියන අදහසින් අනේකයි තියෙන්නේ. පැහැදිලිද? මොකද්ද පැහැදිලි උනේ? පැහැදිලි වෙච්ච එක ওই වචනෙන් කියනවනම් ওই කට වචනෙන් කියනොත් කොහොමද කියන්නේ? ඒ සෑම අවස්ථාවකම Tamanට එන එන හැම අරමුණකම සතිමත් භාවයෙන් කටයුතු කරගන්න. සතිය කැඩලාද කියලා බලන්න. එහෙයි. කැඩිලයි කියලා පූර්ව නිගමනයකට යන්න එපා. සත්‍ය ඒ තරම් ඉක්මනට කැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ කැඩිලා නැහැ. මේ එක වැඩක් කරපු එක දෙකක් කර කර ඉන්න වෙලාව. ඒලාට සත්‍යයට කකුල් මාට්ටු දාන්න එපා. කකුලෙන් අදිනකොට පොඩි සපෝට් එකක් දෙන්න හරියට බොහොම හොඳයි. දැන් ඔය මූල කර්මත් යන ගමන් බෙල්ල ඔලුව තද වෙනවත් පේනවා. තවත් එකක් බලනවා නම් ඒත් හොඳයි කියලා. මේට අනුග්‍රහ කරන්න කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. හොඳයි. අවසන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ රෑ 7-8 සක්මන සක්මන් කරන විට සාමාන්‍ය පරිදි හොඳින් සක්මන විය. නමුත් විටක උදරයේ පහළ ප්‍රදේශයේ අධික වේදනාවක් දැනිනි. ඒ සමගම උදරය හරහා වායුව පැසවන හඬ දැසිනි. ඒ සමග නැවත සිත සක්මනට යොමු විය. ඉන්පසු ටික වේලාවකි ටික වේලාවකින් පිරික්සා බලන කල එම වේදනාව සමනිය වී තිබිනි. නමුත් වායෝ ධාතුවේ චලන එසේම විය. ඉන් බැහැර වී පර්යංකයට යොමු විය. 8 9 පර්යංකය. සිත හොඳින් සක්මන තුල පිහිටා තිබූ නිසා පර්යංකයේ මුල සිටම සිත ආස්වාස ප්‍රස්වාසය තුල විය. හොඳින් ආස්වාසය ප්‍රස්වාසය දැනින වාතය ස්පර්ශවන ප්‍රදේශයක්ම විය. මුළු නාසය පුරාම වාගේ දැනින. ඒ ඊතා ප්‍රකට විය. නමුත් දහදිය ගැලීම නිසා ශරීරය තුල ආපෝ ධාතුවේ ගලන වැగిරෙන ස්වභාවයද තේජෝ ධාතුවේ දවන තවන ස්වභාවය හොඳින් දැනින. නමුත් ආස්වාසය ප්‍රස්වාසය තුල සිත දිගටම පිහිටු එහි ආශ්වාසයේ ආරම්භය පවතින ආකාරයේද නැතිවීමද ප්‍රශ්වාසයේ ආරම්භයේද හොඳින් දැනිනි. හුස්ම ගැටෙන ස්වභාවය මුලින් මෙන් නොවිය. එය තුනී මෙන්ම තීව්‍රද විය. මද වේලාවක් මෙසේ බලා සිටියෙමි. එහිදී කයේ මුලින් වූ වායු චලනය උදරය තුල නොවිය. ඒ අධෝමුඛ ප්‍රදේශයේ වායෝ ධාතුවේ එහෙ මෙහි ගලන ස්වභාවයේද තෙර තෙරපෙන ස්වභාවයේද ප්‍රකටව දැනුනි. නමුත් ඒ ඉවතලා සිත නැවත හුස්ම රැල්ලට යොමු කෙලිමි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසය තුනී වී විටක නාස්පුඩුවල දකුණු පස ඉහළ වැදිනි. මෙහිදී සිත ඒ තුලම විය. මද වේලාවකදී ආශ්වාස ප්‍රශ්වාසය පමණක් විය. එය කය තුල සිදුවන බවක්ද කයද නොදැනී ගියේය. එසේ විනාඩි කිහිපයක් පසු වීමි. ඉන් අනතුරුව භාවනාව අවසන් කිරීමට සිත්විය. මා දෙයක් එකතු කර මා දෙයත් එකතු කර වැඳීමට සූදානම් වීමි. එවිට ආස්වාස වාතයේද ප්‍රස්වාස වාතයේද දෙයත් මත ගැටින ආස්වාස වාතය මෙන් නොව ප්‍රස්වාස වාතය වඩා උණුසුම්ද තෙත් ස්වභාවයක්ද ගත්තේය මෙහිදී වාතයේ පවතින ආපෝ තේජෝ ස්වභාවය හොඳින් දැනුනි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රස්වාසය පමණක් දැනී කය නොදැනීම යන්නේ යන්නේ එහෙම යන්නෙන් අදහස් වන්නේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී දේශනා කළ ආස්වාස ප්‍රාස්වාස කයද මෙම ආස්වාස ප්‍රාස්වාස කය යන්නෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද පහදා දෙන සේක්වා ස්වාමින් වහන්ස එවැනි අවස්ථාවක භාවනා වැඩි යුත්තේ කෙසේද ඉදිරි පියවර මොනවාද ධාතුන් තනි තනිව නොපවතින බවත් ඒවා ප්‍රකට ස්වභාවය අනුව පටවියාපෝ තේජෝ වායෝ ලෙස බෙදෙන බවත් ධාතු සංයුතියක් ඇති බවද මම අසා ඇත්තෙමි. මෙම මාගේ දරා ගැනීම පිළිබඳ පහදා දෙන සේක්වා. දරුවන් සර දරා ගැනීම දැන ගැනීම දරා ගැනීම කියති. පින්ස තේරුම් කර දෙන සේක්වා. මම හිතන්නේ මෙතන දරා ගැනීම කියන ඇත්තේ මගේ දැන ගැනීම කියන එක. හිතේ දරා ගන්න. කොහොමරි වායෝ වායෝ ධාතුව විතරක්ම වුණත් මගේ පඬිතුකම පෙන්වන්න කියන්න පුළුවන්. ආස්වාද ප්‍රසආස වාතය, අංග මංගානුසාරී වාතය, පුච්චිසයා වාතය, කොට්ටිතයා වාතය ආදි වශයෙන් හය ආකාරයකට වැඩ. ඉතින් මේ ලියුමේ හයම පෙන්ලා තියෙනවා. මඩ බොක්ක පැහෙනවා පේනවා, පස්සෙන් පිට වෙනවා. උඩින් පිට වෙනවා අංගමංගානුසාරී අතපය නමනකොට දිගායනකොට ආස්වාස් ප්‍රසාත වාතේ මේ විදිහට වාතේ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා ඉතින් වදිහා බලනකොට පේනවා මේ එකකටවත් මම ඕනේ නැහැ හුස්මත් අනායාසයෙන් තියෙනවා බඩ බොක්කත් පැහෙනවා වාතෙත් පිට වෙනවා උගුරෙන් මේ මේ රාම වාතයත් පිට වෙනවා අතපයත් හෙල්ලෙනවා ඉතින් මේක දිහා බලනකොට පේනවා මේ වාතයේ කිසිම විධානයක්වත් කිසිම ක්‍රියාකාරකමක් ඕනේ අපි කරබනේ හිටියත් වාතය වැඩ. මොනවාක්වත්ම නොකර මේක දිහා බලහිනකොට පේනවා ඒක සම්නික්‍රම හේතුඵල ධර්මයක් යන්නේ. මම ඇඟිලි ගැහුවොත් ඊට පස්සේ ඉතින් සංස්කාර වෙනවා, කෙලස් වෙනවා, පටලැවෙන සංකර වෙනවා. ඉතින් ඒ නිසා බලන් හිටියොත් පේනවා මේක පුදුමාකාර යන්ත්‍රයක් මේකේ. සදාචල යන්ත්‍රයක් වගේ හැබැයි කර්ම ශක්තියකින් දුවන්නේ. කර්මජ ශක්තියකින් දුවනවා. ඉතින් තමන්ගේ කය දිහාම අනුන්ගේ කගේ මේ බලන බැල්මට කායේ කායානුපස්සී විහෙරති කියලා කියනවා. කයයි කායානෝ බලනාසලුව. අපි වෙන කෙනෙක්ගේ කයක් හෝ තමන් තණ්හා මාන දිටි සහිත බලනකොට කයේ කායානෝ නෙමෙයි අපි බලන්නේ. එකින් කරන කෘත්‍ය දිහා බලනවා, අමුද්‍රව්‍ය දිහා බලනවා, নানা ආකාර. දැන් මෙතන නෑ. කයට ඔහි අnderලා වායෝ ධාතු විතරනේ කොයි එකත්. කයේ කය අනුව බලනවාසේ කිව්වොත් පේනවා මුළු ලෝකේ තියෙන විශිෂ්ටම නිර්මාණය දිහා මේ බලන්නේ. ලෝකේ තියෙන නිර්මාණ වලින් ශ්‍රේෂ්ඨම මේකට ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා කියන දේව නිර්මාණවාදී. ඒ තරම්ම බුදුජානක කියනවා දෙතිස් කුණපේ අසුචි කිය. ශ්‍රේෂ්ඨම නිර්මාණය අසුචිනෝ පච්චවේ කක්කා. ඔය කොච්චර ශ්‍රේෂ්ඨ නිර්මාණවත් කක්කා. ඉතින් අපිට වුණා මේක මහා ශ්‍රේෂ්ඨ මේ යන්ත්‍රයක් විදිහට බලන්න පුළුවන් කක්ක විදිහට බලන්න පුළුවන්. මේ බැලීට පොඩ්ඩක් ඈත් වෙලකොට හරි විනෝද ජනකයි. අපි නිකන් රේඩියෝ එකක් වැඩ කරනකොට රේඩියෝ එකේ යන්ත්‍රයේ සර්කිට් එක බලලා ඒකේ එක එක කෑලි වැඩ කරන දෙන්නේ නැහනේ. පේනවනම් මේකෙන් තමයි වොලියුම් කන්ට්‍රෝල් එක වැඩ කරන මේ තමයි ඉලෙක්ට්‍රෝන හරි ගස්ලා දෙන ට්‍රාන්සිස්ටර් එක මේ තමයි බෑන්ඩ් විත් එක අල්ලන දෙන එක. ඒව ටික දන්නවනම් රේඩියෝ අහන්න පුළුවන් වෙයි කියලා හිතනවා. රේඩියෝක ඕන් කරලා තියෙද්දී සර්කිට් එක වලව කවදාවත් රේඩියෝ කියන දේ අන්තර්ගතේ ඉන්නේ අපිට. ඒක දන්නේ නැත්තම් අහන අහන දේ ඉංග්‍රීසිද සිංහලද භෞතික විද්‍යාවද නිවුස්ද අන්තර්ගතයට යන්නේ යාන්ත්‍රණය දකින්න නැත්තාකල්. යාන්ත්‍රණය දකිනකොට අන්තර්ගතයට යන්නේ නැහැ. නිසා මේ අන්තර්ගතයට යනකොට රාග ద్వේෂ මොහ කියන මෙහෙම නැත්තම් ප්‍රපංචකරණය නතර වෙනවා. මැදල යන්ත්‍රේ වැඩ කරනවා. ඒකෝට පේනවා යන්ත්‍රේ වැඩ කරනකොට මෞංකාර දෙයයන් ආසය කියලා කෑල්ලක් නැහැ. ගුඩ දෙයක් නැහැ මේකේ. ඔක්කොම කලින් සැලසුම් කරපු කර්මජ, චිත්තජ, උතුජ ආහාරද එහෙම නැත්නම් ධර්ම නියාමයක් වැඩ කරන්නේ. ඒසබ බුදුරජාණන්සේ මිට පොලවගෙන නැහැ මොනවාක්වත්. නිසා මේ හම්බෙච්ච කයි ඒවට ඕම යන්න ඇරලා වැඩි වේලාවක් බලහිනකොට පේනවා මේ බඹයක් පමණ ශරීරේ සසංජීමි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි. අපි මේක තියේදී දූරදක්ෂ දාගෙන චීන කන්නාඩි දාගෙන පිට බල බල ඉන්නවා. ඉතින් ඒ තාක්කල් අපිට මේක නොදැනියනවා. ඒ නිසා මේ විදිහට පේන්න පටන් අරගත්තේ එකලසෙන්සයි කියලා හිතා ගන්න. මේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා එපෙළ ගහිලා. මේ එකලස දිගට පාත්තගෙන යන්න යන්න ඔయిత වැඩි ගොඩක් ඈතට පේන්න පටන් ගන්නවා. කොච්චර පේනවද කියනවනම් ළඟ ඉන්න භාවනා කරන එකනාගෙත් ඔච්චරමයි කියලා පේනවා. ගියාත්මෙත් ඔච්චරමයි. අප්‍රාණික දේවලත් ඔච්චරමයි. ගෑණිකෙත් එකයි පිරිමිකෙත් එකයි ඔය බෙදිලි තියෙන්නේ දන්නේ නැති කෙනාට විතරයි. ධර්ම නියාමයේ වඩගන් ධාරේති इति ධම්මෝ කියලා කියනවා. ඒ ධර්ම නියාමයේ ආ ඒ දේ ප්‍රකාශ කරනවා. ඝනද්‍රව්‍ය වලත් ද්‍රව වායු පණ ඇති පණ නැති ගෑනු පිරිමි මේ මම මොහොතේ කලින් මොහොතේ හැමතැනම එක දේ යන්නේ. හැබැයි ඒකට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් නේ මම දැන් කියන මෙතන කියන තැනින් විතරයි. අන්න ඒක උනාට පස්සේ මේක හැම දිශාවටම උඩ කුඹුරේ වතුර පිරනකොට පල්ලා කුඹුරට යන්න වගේ අනු අනුපස්සනා සම්මස්සන ඥාන දිගේ යන්න පටන් ගන්නවා. ඉතින් ඒක පටන් ගත්තට පස්සේ ඒක දිගටම යන්න දෙන්න ඕනේ. එතකොට තමයි අතු විති විහිදී වැඩෙන්න පටන් අරගන්න. නිසා රචනය හොඳයි. ආරම්භයක් අරගෙන තිනවා මේකට අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ. ඔය අවසානයේ කියලා තියෙන දේවල් අර්ධ දැනුම් පෙළ තුනක් පෙළ ගසලා තියෙනවා. ඕක ගැන ඉච්චර කලබල වෙන්න එපා. තමහර කරගෙන යන භාවනා කරන්න. එතකොට චින්තාමය ඥාන අර්ධ දැනුම ప్రత్యක්ෂයේ ඉස්සර කරගෙන යනකොට ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ ප්‍රශ්න මතු වෙන්නේ නැහැ එන හරියක් එන්නේ උත්තර විතරයි. ඒසා ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගෙන යන්න අනුමාන ඥාන වලට එච්චරම කලබල නොවුනට කමන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව ඉරියව්ව සකස් කරගෙන ඉරියව්වට සිත යොමු කරගෙන සිටීමේ උදරයේ චලනයට සිත යොමු කරගෙන සිටීමි. එය හොඳින් පැහැදිලිව වැටහිනි. විනාඩි 10ක් විතර ගත වූ පසු විලුඹක රත්වීම දැනුණු අතර එයට සිත යොමු කර බලා සිටීමේ නැවත උදරයේ චලනය දැනුණ අතර විලුඹෙන් උදරයට සිත යොමු කලිමි. සිත මූල කර්මස්ථානයෙන් වෙනත් අරමුණකට යොමුවන විටම සිත වෙනත් අරමුණකට යන්නයි හදන්නේ යන දැනීම ඇතිවේ. එවිට සිත මූල කර්මස්ථානයේම හොඳින් දැඩිව පවතී. ඊයේ රාත්‍රී සහ අද පාන්දර පරයන්ක භාවනාවලදී උදරයේ චලනයට සිත යොමු කරගෙන සතිමත්ව සිටින විට එකපාරටම ඒ තුලට ඇදී ගොස් ඒ තුල නිශ්චලව සිටින්නාක් මෙන් දැනේ. නිශ්චල ජලාශයක මැද සිටින්නාක් මෙනි. සිතට කයට කිසි වෙහෙසක් නොදැනේ. සිත සතිමත්ව නිශ්චලව කය කෙරෙහි අවධානයෙන් පවතී. ශබ්ද වේදනා සෙලවීම වැනි අරමුණු ආවත් සිතේ නිශ්චල බවට හානි නොවේ. වරහන් ඇතුලේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එන වයිඩ් පන්දුමෙන් කඩුල්ලට හානි නොවේ. සිත යම් විටක ලීන වීමට යද්ද එවිටම එය වැටහි. සක්මන් භාවනාව වම දකුණ යනුවෙන් මෙනෙහි නොකර පාදයන්හි සිදුවන චලනයට සතිමත් වෙමි. මා එකතැන පාද චලනය කරන බවත් පොළව මා පසු කර යන්නක් මෙන් දැනේ. පාදයන්ට සාපේක්ෂව පොළව චලිත වේ. විලුඹ වැලි අතරින් ගිලා බසින විට වහලයක උළු කැටයක තැබූ පාදයක් උළු කැටය බිඳී පහලට ඇද වැටෙන්නාක් මෙන් දැනේ. සක්මනේදී සිත වෙනත් අරමුණකට යොමු වෙද්දීම එය වැටහේ. නූලක එල්ලන ලද ඉඳි කටුවකට කාන්දමක් ලං කරන විට නූලට යම් ආතතියක් ඇතිවන්නාසේ මූල කර්මස්ථානයේ තැන්පත් සිත වෙන අරමුණකට යොමු වෙද්දී සිතට වෙහෙසක් දැනේ. එපමණයි සමස්. ඔමන විදිහට අර නොදැක්ක සියුම් සියුම් කොටස් ගොඩාක් පේන්න පටන් අර ගන්නවට පේන ගොරෝසු දේ ඒ විචල්්‍ය සාධක හොල්ලා නැතු හේම් බලන ඉන්නවා. ඉන්නොට ඉන්නොට වතුර වීදුරුක බොර වෙලා තියෙන රොන් මඩ තැම්පත් වෙනවා වගේ තැම්පත් වෙන්න වෙන්න වෙන්න වෙන්න වීදුරු හරහා පේන ගතිය, අඩිය පේන ගතිය වැඩි වෙනවා. ඒ නිසා පටන් ගන්න එකයි ඔකේ අමාරු. පටන් මෙන්න මේකයි මං කළ යුත්තේ අනුග්‍රහය කළ යුත්තේ මේකටයි කියලා දැනගත්තොත් අනුග්‍රහ කිරීම සඳහා කරන්න මොකද කියලා වුණා නිකං හිටපන් ඔච්චරයි කියන්නේ. ඕම බුදිය ගන්න කොට යන බුදියන් වල නිකං හිටපන්. tempat වෙන්න අරපන්. බෑ ඉඳ ඉන්න කාලේ පුදි වටනාකමක් තියෙනවා. මොනවාක්වත් හොල්ලන්නේ නැතුව එහෙම tempat වෙන්නයි. ඒකට පස්සම්බනේ කියන වචෙන් තමයි සරුවචන්සේ පාවිච්චි කරලා තියෙන්නේ පස්සම්බයන් කාය සංකාර පස්සම්බයන් චිත්ත සංකාරම් පස්සම්බයන් වචී සංකාරම් අපි මේ කරන්නේ අවශ්‍යන එක. ඒ නිසා ඇවිසිල්ලිම නතර කිරීම විතරයි ලොකුම කුසලයි. සබබ අවසා කරන තීගම වෙලා පැය 24 මුළු ජීවිතේම හිතන්න යන්න එපා. අඩු ගානේ භාවනාවක් හරින වෙලාවේ ඒකට අනුග්‍රහ කරන තියෙන තැම්පත් වෙන්නේ දැරලා. එතකොට අමුතුම කලාවක් ඒක. මුළු ලෝකෙ තියෙන උපරිම සම්පත්තිය, සාසන සම්පත්තිය ලැබෙනවා. නිසද්දව, උදකලාව, විවේකීව, විස්රාම වෙන්න අරනවා. ඉතින් ඒ කලාව ඉගෙන ගත්තට පස්සේ ඒක කාටරි කියලා දෙන්නම හිතෙනවා. යා වුණ වාගේ. ඉක්මන් වෙන්න එපා. ඕක පුරුදු කරගන්න. එතකොට ඒක කියන්න ඕනේ නිහඬ බණකින් යනවා ලෝකෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කරන විට ටික වේලාවකින් මෙනෙහි නොකරමින් සතිය පැවැත්විය හැකිය. එවිට හිස එක එල්ලේ තබාගෙන මෙහැවීමකින් තොරව සිදුවෙන සක්මන දිහා බලා සිටියෙමි. වම් පාදයේ තබන විට වම් පාදයේ කෙරෙහිත් දකුණු පාදයේ තබන විට දකුණු පාදයේ කෙරෙහිත් සතිමත් බව පවත්වමින් සක්මන් කළෙමි. පාදයන් වල එකිනෙකට වෙනස් වූ තදවන ගති, ලිහිල්වන ගති, දෙදරන ගති දැනේ. ඇතැම් විටක එක් පාදයක පැත්තක් පමණක් පතිත වී තද වී ලිහිල් වෙමින් ගමන් කෙරේ. අනෙක් පාදයේ සැහැල්ලු ස්වභාවයක් ඇත. පාද දෙකම කරකැවි පතිත වෙමින් ටික වේලාවක් ගමන් කෙරේ. ඇතැම් විටක එක් පාදයක් කරකැවි පතිතවන අතර අනෙක් පාදයේ ඍජුව ගමන් කෙරේ. ඇතැම් විටක නොණ්ඩියෙකු ගමන් කරන සේ ගමන් කෙරේ. හැරෙන අවස්ථාවේදී ටිකක් පස්සට ගොස් තල්ලු වී හැරවි කුඩා ළමෙක් සෙල්ලමට වාහනයක් හරවනවා වාගේ හැරී ඉදිරියට ගමන් කිරීම සිදුවේ. මාරුවෙන් මාරුවට පාදයේ ඇඟිලි තද වී ලිහිල් වී ඉස්සෙන අයුරු එකිනෙකට වෙනස්ව දැනේ. පාද දෙක මාරුවෙන් මාරුවට පාදයේ පෙරලී පතිත වෙමින් ඉදිරියට ගමන් කරන අවස්ථාද ඇත. සක්මනේදී ඒ අතට මේ අතට පාදයන් දෙක තබමින් පමණ පතිත වෙමි. පතිත වෙමින් කිසිඳු මෙහෙයවීමකින් තොරව ඉදිරියට තල්ලු වෙමින් ගමන් කරන අවස්ථාද ඇත. මේ ක්‍රියාවලිය විටකදී දිගුවද ඇතැම් විටක කෙටිවද සිදුවේ. පාත්තයකු මෙන් දෙපැත්තට බර වී පැද්දෙමින් ගමන් කරන අවස්ථාද ඇත. පාදයන්ගේ දුරස් බව අඩු වී සමීපවම පාදයන් ඒ මේ අතට ගමන් කරමින් පතිතවන ස්වභාවයන්ද දැනේ. එකිනෙකට වෙනස් වූ ක්‍රියාවලීන් රාශියක් මැද තදවන ගති, ලිහිල්වන ස්වභාවයන්, දෙදරන ස්වභාවයන්ද සක්මන් කරන විට දැනුනේය. සක්මන කිසිඳු මෙහෙයවීමකින් තොරව ඉබේ කෙරෙන ස්වභාවයකට පත්ව ඇත. සතිමත් බව ඉදිරියට පැවැත්වීමට උපදෙස් පතමි. කර්මස්ථානාචාර්යවරයාණන් වහන්සේටද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ ජීවිතයේදීම අවබෝධ වේවා. දැන් කකුල් දෙකක් තියලා ওই විතර හැකරල්ලෙක් එහෙම වෙලා කමටහන් සුද්ධ කරන්න ගියා නම් අල්ලි ගවුලක් වෙනවා. ඒක සැරේ කකුල් කොච්චර දෝ වැඩනේ. ඉතින් කැකරල්ලට කිසිම නම්බුවක් ඒකේ නැහැ. ඒ හැකරල්ලගේ හැටි. අපි හිතනවා හැකරලා පළවෙනි කකුල උස්සනකොට හරියටම 17 වෙනි කකුල උස්සනවා 34 වෙනි කකුල උස්සනවා බලපුවාම බුද්ධමාහාර අපිටත් වැඩිය මොලේ හොඳට තියෙනවා කියලා හිතේ නෑ ඌ දන්නේත් නෑ කකුල් ගාණක් තියෙනවා එචා සතිය වැඩුණාට පස්සේ අපි නිකම්ම ඇම්බිටිල්ලෙක් බවට පත් වෙනවා අපි නිකම්ම කූඹියෙක් බවට පත් වෙනවා සතිය කියන්නේ මා විශාල වනස්පති වෘක්ෂයක් උඩ පොඩා වැවෙන්න දෙන්නකෝ. වැවුනාට පස්සේ සියලු කෘත්‍ය සම්පාදනය කරනවා. සබ්බ කිච්ච සාධාරණ සබ්බ කිච්ච සම්පාදක මහා මච්චෝවිය කියලා කියලා පුදුජාන්සේ සඳහන් කරලා තියෙනවා. මිනිස්ටර් කෙනෙක් වගේ හැම දෙයක්ම කරලා දෙන ඇමතිවරයෙක් වගේ සතිය උදව් කරනවා. පොඩ්ඩක් වැවෙන්න දෙන්න දුන්නාට පස්සේ ඊට ටික කරලා දෙනවා. තුනුරුවනේ සරණම වේවා පින්වත් ස්වාමින් වහන්සේ පරයන්කේ සතිය පිහිටුවීම ප්‍රථමයෙන්ම බුදුගුණ මෙනෙහි කොට මූලික සති අරමුණ වන අනායාසයෙන් වැටහෙන හුස්ම රැල්ල දෙස බලා සිටිමි. නාසිකාග්‍රයේ ඉහළත් නාසිකාග්‍රයේ පහළත් ඊතා ප්‍රකටව වදිනා සුසුම් පොද කෙරෙහිම මනාකොට සිහිය පවත්වමි. කයෙහි දැනෙනා සියලු වේදනාවන් දෙස මූලික අරමුණට පිට නොදී නිරීක්ෂණය කිරීමේ හැකියාව මේ දින අට තුලම ක්‍රමක්‍රමයෙන් පුරුදු කළෙමි. සතියෙහි ප්‍රබෝධයක් නැති හැම අවස්ථාව සිතෙහි ප්‍රබෝධයක් නැති හැම අවස්ථාවකම ගතට දැනෙනා විඩා බව කකුල්වල කෙන්ඩා හා කලවා තදවීම පට්ටල්ල වාඩි වී සිටිනා ඉරියව්ව සකසා ගැනීම බෙල්ලේ වාත වේදනාවන් දැනීම මුලින් මුලින් වේදනා බර හැඟීම් වුවද දැන් ඉවසාගෙන සිටීමට වෙරදරමි නිරන්තරයෙන්ම ප්‍රබෝධමත් බව සිතට දැනෙන හැම අවස්ථාවකදීම පරයන්කේ පැයක් කිසිදු අපහසුවකින් තොරව සිටිමි. එමෙන්ම රූපයන්ගේ වෙනස් වීම වරහන් ඇතුලේ හුස්ම රැල්ලෙන් රැල්ලට දැනෙන විවිධත්වය කායික මෙන්ම මානසික වේදනාවන් වෙනස් වීම ශබ්දයන් රූපයන් හා ගඳ සුවඳ කෙරෙහි ඇතිවන ප්‍රතික්‍රියා දෙස නොගැටි බාහිර පරිසරයේ සිදුවන දේ ලෙස බැහැර කිරීමට දැන් සිහියෙන් පිටුවහලක් පිටිවහලක් ලැබේ. විඥානයේ ක්‍රියාකාරීත්වය තුල මුලාවට පත් කරවමින් අත්ෙන් අත්තට පනින රිලව කුසේද ස්ථානෙන් ස්ථානයට ගමන් කරන කූඩැල්ලෙකුසේ සිහිය පැවැත්වීමට බා පැවැත්වීමට වඩා නොපැවැත්වීමට රැවටීමට රුකුල් දෙන අවස්ථා එමටයි. ගුරු උපදේශ මත සිහිය පවත්නා හුස්ම රැල්ලෙන් බාහිර අරමුණට සිත ගියද එය හඳුනාගත් සැනින් උඹ ආවේ චිත්‍රපට බැලීමට නොව සාසන ප්‍රතිපත්තිය කිරීමට යන බව පසක් වෙයි. ස්වාමීනි පර්යංකයේ පය භාගයකට පසුව ඉහළ ආකාශයේ සැරිසැරීමට අතීතයේ සිදූ දේ සිහි කිරීමට සිත් දේ එනමුදු මූලික අරමුණට අවනත වීමි ආහාර ප්‍රත්‍යවේක්ෂාව දාණයට සීනුව නාද කළ මොහොතේ සිට නැවත දානශාලාවෙන් පිටවීම දක්වා සිහිය පවත්වන්නෙමි ඉහළ මාලයේ සිට පියවර 51ක්ද පාත්‍රයට වැටෙනා බත් හැඳි හතරෙන්ද විවිධාකාර ව්‍යංජන සිහියෙන් යුතුව අවශ්‍ය පමණ පමණ ගතිමි. මූලික ප්‍රත්‍යවේක්ෂාව අවසන සිට පිඩු කරනා බත් ගුලියක් 15 වතාවක් ඇඟිලි වලින් සැකසුම සැකසුව සේකියා වලට අනුව මුව ළඟට බත් පිඩ ගෙනා විට මුව විවර විය. එක් පිඩක් වාර 15ක්වත් 15වත් 30ත් අතර සැපුවෙමි. බත් හැඳි 4ක පිඩු 27ත් 32ක් 32ක් පමණ ඇති බව වැටහුණි. ආහාරයට දන්වන මේ ව්‍යායාමය ව්‍යායාමය කිරීමට නිස්සරණෙහි දානශාලාවෙන් ලැබෙන පිටුවහලට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා ගෙනෙමි. ස්වාමි පාදයානන් වහන්ස මනාකොට සිහිය පිහිටුවීමේදී සුඛා පටිපදා කිප්පාබිඤ්ඤා తত্ত্বය ගැන පහදා දෙනු මැනවි. ඔබ වහන්සේගේ මේ උත්තරීතර සති වැඩපිළිවෙලට දක්වන කල්යාණ මිත්‍රත්වය නිර්වාණ අවබෝධය පිණිසමයි. ප්‍රඥා ඇස පහළ වේවා. සම්භාහන විද්‍යාව කියනවා බත් පිඩු කටර ගත්තා පස්සේ 40 සැරයක් හපන්න කියලා. ඉතින් බලනකොට පේනවා 15ක් විතර හපනකොට පළවෙනි ටික ගිලිනවා. ඊට පස්සේ ඊටු ටික හපනවා. ඊටු ටික ගිලිනවා. අන්තිම වෙනකොට මාට 40ක් විතර වෙනවා. නමුත් ඒක දැන දැන කරනවා නම් ගාන්ධිතුමා කියනවා හැම ඝණයක්ම ගිලි බොණ්ඩ හැම ද්‍රවයක්ම හපන්නේ කියලා. ඒ කියන්නේ අපි ඝණයක් වශයෙන් කටට බත් ටික දැම්මට උගුරෙන් පල්ලයට යන එක ද්‍රවයක් වෙලා තියෙනවා. ඕජාව කියලා ඒකට කියන්නේ. එහෙම වෙනනම් කවදාකවත් මොනම ලඩක්වත් වෙන්නේ නැහැ ආහාරේ. අපි වෙලා තියෙන්නේ බත් පිටු ගන්න දන්නේ නැහැ. ගිලගෙන ගිලගෙන යනවා කිඹුලෝ කිරිමට ගිලින්නා වාගේ. ඉතින් ඊට පස්සේ ඩයබටිස් කියනවා, කොලෙස්ටරෝල් කියනවා, ගිඩිනස් කියනවා, ඩිමෙන්ෂියා කියනවා, নানা ආකාර රෝග. ඒක නිසා ඒ හපහපා ගිලිනවා නම් ඔය බලංගොඩ ළමයාගේ කතාවේ ලියලා තිබුණේ. එතකොට පේන්න පටන් ගන්නවා කන දේ හොඳට දිරවනවා. දාන දිප්පේසුට අපින් සිද්ධ වෙනවා. පරිසරයේත් බොහොම හොඳයි. ඒ නිසා මොකක් හරි එක වැඩක් අල්ල ගන්න දවසකට දත් මදින කොට හරි දාන වන්ද කොට හරි නාන කොට හරි මොන හරි කරනකොට හොඳට විස්තර සහිතව බලන්න. ඒකට බුදුරජාණන්සත් එක්ක සවැත් නුර ජේතවනාරාමේ හිටියා වගේ කෙලින්ම ධර්මයේ කනෙක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ලේසි නෑ. මුලදී ලෑස්ති කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා තමයි ඒක තැනකින් අපි සම්බන්ධ වෙන්නේ. හැම කෙනාම එක තැනින්ම සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම දවසේ මොකක් හරි එකක් තියාගන්න නිමිත්තක්. පරියන්කම් වෙන්න ඕනේ නැහැ, සක්මන වෙන්න ඕනේ මොන හරි එකක්. අරගෙන ඒක දිගට පවත්තන්න. රාජකාරීකට, දේවකාරීකට වැඩි එක පවත්නකොට ආනිසංසත් ලැබෙනවා. ධර්මයත් අවබෝධ ඇති වෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් කරද්දී විවිධත්වයක් සඳහා ඉහළට යද්දී මා අවකාශය හරහා ගමන් ගන්නා වග කාපට් එක පසු කරගෙන යන වග දැනීමෙන් සිටියෙමි. පහළට යද්දී වමහා දකුණ දකුණු පාදයන්ගේ ස්පර්ශයන් කෙරෙහි අවධානයෙන් සිටියෙමි. මෙම දෙආකාර අවධානය දීර්ඝකාලීනව කිරීමට සුදුසු දෙයක් දැයි දැන ගැනීමට කැමැත්තෙමි. අවසරයි. ඒක ඉතින් කර කර තමයි බලන්න තියෙන්නේ. එක එක විදි ආකාර විවර්ජන ක්‍රමසා විදි කියලා ඒ දැන් කාලේ තියෙන ක්වොන්ටම් ෆිසික්ස් වලත් කියනවා සරුවචනාංශිකේ දේශනාව ඇතුලේ ක්‍රමසා විදි අතින් අපි ඔක්කොම පුදුමාකාර පොහසත් දෙන්නේක වෙනසක් නැහැ ඕනම දෙයක් කර බලන්න පුළුවන් ඒ දෙක කර බැලීම තමයි පරිේශන තෘෂ්ණාව මේක අපි ආර්ය පරිේශණය කියලා කියනවා ඒ සතිය වැඩි වීමට ඕන දේ සතිය වැඩි වීම පැත්තෙන් තමයි අපි මනින්නේ ඒ නිසා ඕනම ක්‍රමයක් කරලා බලන්න සතිය ඉදිරිපත් වුණාට පස්සේ සතිය වැඩෙනවනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වා ගියා. තව කෙනෙකුට කියලා දෙනවා ප්‍රවේශමෙන් මට නම් කරගත්තේ මෙහෙමයි. ඔයත් කැමති නම් කරලා බලන්නයි කියලා. ඉතින් ඒ ටිකට අපි ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. එකක්වත් විනිශ්චය කරන්න එපා. මේයමයි මේ මේ ඉද මේව සත්‍යම් මොකමඤ්ඤම් කියන්න එපා. මේයමයි සත්‍ය අනික්ෂයල්ල බොරු කියපු ගමන් අසික්කිත වෙනවා අපි. අසුචි වෙනවා. නේ මේකත් හරි. හොඳ දේ බලලා සතිය වැඩි වීම පිණිස කරන එකයි කරන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස දෛනිකව භාවනා ආරම්භයේදී පූර්වක්‍ෘත්‍ය කෙසේ කිරීම සුදුසු වන්නේද? ත්වන් සරණයි. ඔය පූර්වක්‍ෘත්‍ය කියලා කියන්නේ මොකද්ද? පරියංගයට පූර්වක්‍ෘත්‍ය තමයි සක්මන. දැන් පූර්වක්‍ෘත්‍ය කරන්නේ නැතුව පරියංගයට යන්න එපා. ඉතින් එක එකනා පූර්වක්‍ෘත්‍ය ගොඩක් තියෙනවා. තම්බි ඌර කපන්න ඉස්සලා ඌත් පූර්වක්‍ෘත්‍ය කළා තමයි හරියට මෙතනින් කපන්නේ. ඒ මෞරිස් ජාතිකයෝ ගහ කපන්න ඉස්සලා ගහ ළඟට ගිහිල්ලා මොකද්ද වාක්‍යයක් කියනවා. ඒකත් එයාගේ පූර්වක්‍ෘතිය. පත් ගන්න ඉස්සලා අත හොදනවා. ඒකත් පූර්වක්‍ෘතිය. එයි මේ මොකද්ද පූර්වක්‍ෘතිය කියලා දන්නේ මෙහෙදී අපි කියලා දීලා තියෙනවා පරියංගයට යන්න එපා සක්මන් කරන්න නැතුව. ආන්නේ ඔක්කොම පූර්වක්‍ෘතිය. ඒක නිසා ඉර පායන්න ඉස්සලා අරුණ අගිනක තමයි පූර්වක්‍ෘතිය. ඉතින් ඒ නිසා මොකක්වත් ස්ථිරව අරකමයි කියලා හිතන්න යන්න එපා. සතිය වැඩිවීමට මොකද්ද උදව් කරන්නේ අන්න ඒ දේ කරගෙන යන්න කියලා කියතයි ප්‍රයෝජනේ සලකලා ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය ප්‍රගුණ කළ කල්හි නැතහොත් පර්යංකේ හෝ සක්මනේදී අරමුණක් නොගෙන අනාරම්මනව සිටිය හැකි අවස්ථාවක් පිළිබඳව ස්වාමින් වහන්සේ සඳහන් කරති. එය අරමුණක් ඇතිව සතිය වඩනවාට වඩා ඉහළ වටිනාකමක් ඇති බවද වදාලා අයුරු මගේ මතකයේ ඇත. සර්වඥයන් වහන්සේ නිවන ගැන හඳුන්වන විට භාවිත කළ පදයක් නම් අනාරම්මන මේ වේතං යන්නයි. එවිට යමෙකු නින්දට බැසගත් කල්හි ඔහුට ඇත්තේ අනාරම්මන සිතක්ද නින්දෙහි වන අනාරම්මන බව හා සතිය වඩන විට ඇතිවන අනාරම්මන භවෙහි වෙනස පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. මේක බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන අවුරුදු 6 6න් පහළ ළමයින්ගේ සංඥාව දිනු වෙලා නැහැ. එයාත් නිවන් දැකලා ඉන්නේ. නැත්නම් එයා දන්නේ නැහැ. නිසා කිසිම ආනිසංශයක් නැහැ. නමුත් අපි කක්ක ගොඩක් කාලා තියෙන නිසා ඒ තියෙන සංඥා අයින් කරන අයින් කරන යනකොට අපිට පුළුවන් සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැට අඩු කරන්න. එතකොට ඒක දන්නවනේ අපි. නින්දෙදි තියෙන්නේ ආයෙත් දන්නේ නැහැ. නිසා අපි මොන්න තරම් සැප ලැබුවත් ඒක දන්නේ නැත්නම් වැඩක් ඇත්තේ නැහැ. ඒක නිකන් බූරුවගේ පිටේ හකුරු බැඳා වගේ. ඒ නිසා මෙතන වෙන්නේ සංඥා නැතිවීම මිසක් අරමුණ නැතිවීම නෙවෙයි. සංඥා නිදානානේ පపంచ සංකා යම් තැනක සංඥාව නැත්නම් එතන අරමුණ නැහැ කියලා තමයි කියන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරනවා අරමුණක් වෙන්න යේයි ලිංගේ යේයි නිමිත්තේ යේයි උද්දේශේහි. ලිංග නිමිති උද්දේශ ආකාර ආකාර. ওই ආකාර ටික දෙනකොට අරමුණ නැහැ. අපි ඒ තරම්ම මැට්ටෝ ඒකට දාපු නම නැති උනට බඩු නැතුණයි කියලා තමයි කියන්නේ ඒක බුදුරජාණන්සේ සොයාගත්ත සොයා ගැනීම. ඒ නිසා අරමුණ නැතිවීමක් නෙවෙයි වෙන්නේ. අරමුණත් එක්ක බන්ධනයක් නැති වෙනවා, බැඳීමක් නැති වෙනවා, තණ්හා මාන දිටි නැති වෙනකොට සංඥා නැහැ. එතකොට අරමුණ නැහැ වුණා වගේ තමයි. ඉතින් ඒක නිසා ඕන පැත්තකට කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අරමුණ නැතුව තමයි හැම වෙලාවෙම ඉන්නේ. තියෙනවා කියන ටිකෙන් තමයි අපි මේ නෑදකම් ඔක්කොම හදාගෙන දඟලන ඉතින් අරකට නැහැ කියලා කියනද අපි භාවනාවේ ඔප්පු කරලා පෙන්න පොඩ්ඩකට ආස්වාද ප්‍රසාද දෙක මැද අරමුණක් නැහැ. ඒකටම අවදි කරලා බින ඒත් මැරෙන්නේ නැහැ. සතිය කැඩෙන්නෙත් නැහැ. නිින්ද යන්නෙත් නැහැ. මොකක්වත් නැතු තියෙන්න පුළුවන්. ඒක දැක්කට පස්සේ මරණෙදිත් මුකුත් වෙන්නේ නැහැ කියන එක අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන එකෙන් හිමෙලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ යන ක්‍රමයට දිගට කරන්න ඕක හොඳට අහු වෙනකම්. සුවපත් වේවා ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති අඩංගු සතර සතිපට්ඨානය ගැනයි 1 ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා මෙහි සත්තානං යන්න පැහැදිලි කර දෙන්න 2 අජ්ජත්තං වා කායේ කායානුපස්සී බයිද්ධා වා කායේ කායානුපස්සී මෙහි අජ්ජත්ත කය හා බයිද්ධා කය පැහැදිලි කර දෙන්න 3 අජ්ජත්තං වා චිත්තේ බහිද්ධා වා චිත්තේ යන මෙහි චිත්ත දෙක හා එය පවතින තැන් ස්ථාන පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නොත් මෙච්චර ලකුණු හම්බ වෙනවා දෙවෙනි ප්‍රශ්න මෙච්චරයි මාව පාස් කරන්න හදන්නේ විභාගේ කරුණා කරලා අර සතිපට්ඨානේ පොතක් තියෙනවා ඒ ගැන කියවන්න මේකට අපි එකතු වෙලා දවස් 10ක් අමුඩ ගහගෙන ඕකට නෙවෙයි හුස්ම ගන්නකවත් කරනවද නැද්ද කියලා කියන්නේ නැතුව අරමුණ මොකද්ද කියලාවත් කියන්නේ නැතුව මේ විශාල දිග ප්‍රශ්න පත්‍ර හදානිනවා. ඉතින් ඒක අයින් කරන්නයි අපි හදන්නේ. ওই මූලධර්ම තේජු කරන්න නෙවෙයි හුස්මද බරමනාද කරන්නේ, පාක්මනද කරන්නේ. ඒක වැටෙන්නේ කොහොමද කිව්වනම් ඒ කියන ටිකෙන් ඕවට උත්තරත් හම්බ වෙනවා. මේ කොහෙදෝ නැති ලන්දක් ඇදලා දාන්න. ඉතින් අනිත් දවසේ මේ ප්‍රශ්න කියවන ආහුරණ තමයි දඬුවම් කරන්නේ. ස්වාමීන් වහන්සේ මම මේ වැදගත් ප්‍රශ්න ටික අහලා ඉවරලා මේ අවසාන දෙක තුනක් අපි ඔය ටික අයින් කරමු දැන් වෙලා ගිහලා තියෙන්නේ නැත්නම් බනින්න වෙන්නේ අපරාධ මේ ළඟ ඉන්න මනුස්සයට බනින්න පවුනේ එහෙම කරන එක එනිසා අපි ඒ ස්වාමීන්සර දෙනවා ප්‍රශ්න තේරීමේ අදිවාසිකම දැන් එක දවසයි තව තියෙන හෙට විතරයි ඒ කරන්න දෙමේ පළවෙනි දවසේම දැන් මේ අනිත් ප්‍රශ්නත් ඒ වගේ ඒවා ඉතින් ඒ නිසා මම කියනවා මේ ස්වාමීන් වහන්සේට මට වැඩිය ඒකට සුදුසා ඒ කියන්නේ හොඳට පොතපත කියවලා තියෙනවා ඉව දන්නවා. මම දන්නේ ඔය වතුරට පැපුවාම පීනන්න මිසක පීනන්න උගන්වන්න මට තේරෙන්නේ බැස්සට පස්සේ නම් පීනන්න පුළුවන් මට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නට අහන්න මෙහි පළවෙනවා මේ දවස්වල සතිපට්ඨාන පොත. මුල් දේශනා 10 පළවෙලා තියෙනවා. ඒකක් කරන් හොඳට කියවන්න. ඒකට මෙතෙන් දෙන්න ඕනේ ඒකට මේ පුස්තකාලේ ගිහිල්ලා කරතයි. මෙතන තියෙන්නේ මේ පරියන්කේ ඉනකොට සක්ම කරනකොට මොකද්ද වැටහෙන්නේ කියන එක කියන්නේ නැතුව මේ දීර්ඝ ප්‍රශ්න කියනවා පළවෙනි ප්‍රශ්න උත්තර අනිවාර්යයි. ඒකට ලකුණු 10ක් ලැබෙනවා. දෙවෙනිකට 8යි, 3යි. ප්‍රශ්න 10ට උත්තර දෙන්න ඕනේ කියලා ඔන්න ප්‍රශ්න පත්‍රයක් දෙනවා. විකාර. දුජන්නාත් හිටනන් ඒත් වහින්දන්න ප්‍රශ්න අහයි. සාමාන්‍යයෙන් බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද පොඩ්ඩක් කියලා. ඔන්න. අර මේකනේ කියන අපරාධයේ කාලේ හොඳ කෙනෙක් ඉතර නැතුව නැත්තම් දැක්කනම් බුදුරණ අහන්න තිබුණා. බුදුරණ ආර්ථික විද්‍යාව ගැන මොකද කියන්නේ? ඉලෙක්ට්‍රෝනික රේඩියෝ ප්‍රෝටෝනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා අහනවලු හිටියානම්. මේ තමන්ගේ ගෙදර මරගාතේ මේ රටේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරගෙන දඟලනවා. ඉතින් සම නරක නැහැ. ওই ප්‍රශ්න නරක නිසා නේ. ඕවට වැටෙන්නේ මේ පරියත්තියට වැටෙන්නේ. අපි විතර ප්‍රතිපත්තියටත් එහා ගිහිල්ලා අපි ප්‍රතිවේදයට දඟලන කතියක් තියෙන නිසා මේ වගේ ප්‍රශ්න අපි වැදගත් නැති නිසා නෙවෙයි අයින් කරන්නේ අපේ උසාවිය ඇහෙන්නේ අපරාධ නඩුනම් සිවිල් නඩු දාන්න එපා. ඉදන් නඩු දාන්නත් එපා. මේක මේ අපරාධ නඩු අහන විසාවියක්. අපරාධය ඉතින් නඩුකාරයා මේ ඔක්කොම මහන්සියට නඩු විසිකොල දාන. කියන බෝඩ් එකවත් බල්ලා නෙමෙයි විල තියෙන්නේ. එනිසා අනිත් දවසේ එනකොට ඒ සතිය පිළිබඳ තියෙනවනේ අපි උදේ හෙට උදේ වෙනකන් හරි මං ඉන්නවා. එනකොට මෙව්ව එනකොට මම නෙවෙයි අඩු ගන්න ප්‍රශ්න කියන තෝල් කැටත් එපා වෙලා. තෝල් කැට තෝරලා. අයියෝ මං තෝල් කැට සලුට් එකක් ගහලා නතර කරනවා මේ ධර්ම සාකච්ඡාව. අපිට තියෙන විනාඩි 45ක විතර කාලයක් සක්මන් කරන්න අපි තුනට රැස් වෙනවා නැවත සාමික පරියන්කේ සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි